කලාත්මක ආනන්දයේ විසූ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ආර්ය චන්දසේන එහෙම නැත්නම් චන්දසේන මාස්ටර් අපේ රටේ එක්තරා යුගයක සංගීත ක්ෂේත්‍රයට අතිවිශාල සේවාවක් කළ සංගීතඥයෙක්. මරදානමණී ජනාකීර්ණ ප්‍රදේශයක 1951 දී චන්ද්‍රසේන සංගීත ආයතනය ආරම්භ කරන මේ සංගීත වේදියා දශක ගණනාවක් සිසු දරුවන්ට ඊටාම නිර්ලෝභීව සංගීතය ශාස්ත්‍රය ප්‍රදානය කරලා තියෙනවා. ඒ සිසු පරපුර අතර අපේ රටේ නමගිය ජනප්‍රිය ගායකයින් වගේම සංගීතඥයින් පවා ඉන්නවා. සංසේන මාස්ටර් සංගීත ගුරුවරයෙක් පමණක් නෙවෙයි, ඔහු ගායකයෙක්, සංගීතවේදියෙක්. කාලාන්තරයක් තිස්සේ වේදිකා නාට්‍යවලට, චිත්‍රපටවලට වගේම 50 60 දශකයේ කොළඹ රසිකයින් පින වූ එලිමහන් සංදර්ශනවල සංගීත අධ්‍යක්ෂවරයා හැටියට දීර්ඝ කාලයක් සේවය කළා තියෙනවා. ඔහුගේ සංගීත ඥානය, සංගීත සංයෝජනය කොතරම් විශිෂ්ටද කිව්වොත් බොහෝ දෙනෙකු එදා ඔහු හැඳින්වුවේ සිංහල නෞෂාද් කියලා. නෞෂාද් නැමැති සංගීත වේදියා, ಭಾರತೀಯ සංගීත වේදියාගේ සංගීත සංයෝජනයට සමාන සංගීත සංයෝජනයක් ඔහුගේ ගීත සංදර්ශනවල තිබුණු නිසා ඔහු නෞෂාද් නමින් හැඳින්වුවේ. ඔහුගේ හැඳුනුම්පත හැටියට પરම්පරා ගණනාවක් ඔහු හඳුනා ගන්නා අනන්‍යතා ලකුණක් හැටියට සඳහන් කරන්න පුළුවන් ගීතයකින් අද ජනරන්ජන ගී වැඩසටහන අපි ආරම්භ කරමු. මේ ගීතය අහන්න මේ තමයි ආර්.ඒ. චන්ද්‍රසේන නම් සංගීතවේදියාගේ හැඳුනුම්පත. Thank you. බලدارී බුදු රජු පෙර කල ඉපදී මාලේ සිඳුරේ කුදීලා දස බලدارී බුදු රජු පෙර කල ඉපදී මාලේ සිඳුරේ කුදීලා සතනාතනේ සිඳුරංග සමරා වනයි තුකිනා ප්‍රේමය පාලා වසනා සඳේනී සිඳුරංග කමලා වනයේ තුතිනා ප්‍රේමය පාන දස බලدارී බුදු රජු තෙලසල ඉපදී මාලේ සිඳුරේ කොවිලා දස බලدارී बोले राजाए बरन से ही किंदूरी सर आले राजाए बरन से ही किंदूरी मैरू गो गोता की देवी सारा मैरू गो සතුගේ ප්‍රාණයේ තා විඳු බාණය කෙවූ වූ සතුගේ ප්‍රාණයේ තා විඳු දාණය කෙවූ දස බලدارී බුදු රජු පෙර කල උපදින මාලේ කිඳුරේ කුමී අත බලධාරී බුදු රජු පෙරදල ඉපදි හිමාලේ ඉදුවේ කුලියා වසනා සඳේ පිළිගඟ සමගා වනේ සුඛිනා ප්‍රේමය පාන වසනා සඳේ පිළිගඟ සමගා වනේ සුඛිනා ප්‍රේමය පාන දස බලධාරී මාස්ටර් මේ ගීතය ගායනා කරන්නේ ඔහුගේ 34 වැනි වියේදී 1924 අගෝස්තු 27 වෙනිදා ජන්මලාභය ලබන චන්සේන මාස්ටර් 1948 දී තමයි මේ ගීතය ගායනා කරන්නේ මේ ගීතය ඇතුළත් වුණේ වසන්ත කුමාරගේ සඳකිඳුරු මුද්‍රා නාට්‍යයට 1948 මාර්තු 13 වෙනිදා මාදම්පා විද්‍යාලයේ සිසු සිසුවියන් තමයි මේ නාට්‍ය රඟ දැක්ුවේ. නාට්‍යාරම්භයේදීම ඉසිවරයෙකු ගැවූ තේමා ගීතය තමයි දසබලතාරී කියන මේ ගීතය. මේ ගීතයේ ඇතුණත් සඳකිඳුරු මුද්‍රා නාට්‍යයේ සංගීතමය නිර්මාණය ගුවන් විදුලියේදී පැය එකහමාරකට සංක්ෂිප්ත කරලා ප්‍රචාරය කළ බව සඳහන් වෙනවා. මේ ගීතය එක්තරා විදිහකට 40 දශකයේ ජනප්‍රිය වී තිබුණු සරල ශාස්ත්‍රීය ගණයට අයත් යයි කියන්න පුළුවන් විදිහේ ගීතයක්. ඔහුගේ සංගීත ජීවිතයේදී ඔහුට අහිමි වෙච්ච ප්‍රධාන අවස්ථා රාශියක් ඔහුගේ ජීවිතේ තියෙනවා. ඔහු මුලින්ම චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කරන්නට සූදානම් වුණේ 1958 දී. හැබැයි ඒ බලාපොරොත්තුව සඵල වුණේ නැහැ. ඒ චිත්‍රපටය පිළිබඳ තොරතුරු ඇහෙනකොට මට හිතෙනවා ඒ චිත්‍රපටය නිර්මාණය වුණා නම් චන්ද්‍රසේන මාස්ටර් කෙබඳු සංගීතයක් නිර්මාණය කරයිද කියලා. මොකද මේ චිත්‍රපටය සීගිරි චිත්‍රකලා සංගමය නමැති සංවිධානයක් විසින් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වුණේ අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබුණේ ජේ.ඩී.ඒ. පෙරේරා. අජේ ලලිත කලා ආයතනයේ ප්‍රථම අධිපතිවරයා බවට පත් වුණු අපේ රටේ නෘත්‍ය කලාවේ පුරෝගාමී ශිල්පියෙකු වන ජේ.ඩී.ඒ. පෙරේරා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සූදානම්ව හිටියේ. හැබැයි ජේ.ඩී.ඒ. පෙරේරාගේ චන්ද්‍රසේන මාස්ටර්ගෙත් අභාග්‍යයකට මේ චිත්‍රපටය කෙරුණේ නැහැ. කෙසේ වෙතත් චන්ද්‍රසේන මාස්ටර් තමන්ගේ සංගීත ආයතනයෙන් ඉතා විශාල සිසු පිරිසක් බිහි කරයි කියලා මම මුලදීම සඳහන් කළා. මේ කලායතනයෙන් බිහි වෙච්ච වර්තමාන પરම්පරාව හොඳින්ම අඳුනන ශිල්පියෙක් තමයි ආචාර්ය වික්ටර් රත්නායක. ඔහු කියනවා කඩු ගන්නාවෙන් ඔහු කොළඹට කැඳවාගෙන આવුත් ඔහුට සංගීත ශාස්ත්‍රය ඊටාම නිර්ලෝභීව කියා දුන්නේ සංසේන මාස්ටර් කියලා. ඔහු බොහෝ තැන්වලදී සංසේන මාස්ටර් ඊටාම කෘතඥතාපූර්වකව සඳහන් කරනවා. ඒ වගේම තවත් සංගීතවේදියෙක් තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ඔහු ඊටාම ලාබාල අවදීදී පානදුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා චන්දසේන සංගීතායතනයෙන් බටන්ලලා වාදනය ඉගෙන ගත්ත බවට ශ්‍රියානි චන්දසේන පළ කළ ආරේ චන්දසේන සංගීත වේදියාණන්ගේ උදාර මෙහෙවර කියන ග්‍රන්ථයේ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගාන්ධර්ව අපදාන කෘතියේ කේමදාස ශිෂ්‍යයා සංසේන කලායතනයට බැඳෙන්නට බාර දුන්නු ඉල්ලුම් පත්‍රයේ ඡායා පිටපතක් පවා පළ කරලා තියෙනවා. හැබැයි කේමදාස සංගීතවේදියා ඔහු කිසිදාක කිසිම ගුරුවරයෙක්ගෙන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේ නැතයි කීම ගැන දැඩි සංවේගයකටපත් වී හිටියා ශ්‍රයානි චන්දසේන. ඇය ගැන විශේෂ සඳහනක් මේ වැඩසටහනේදී කළ යුතුයි කියලා මට හිතෙනවා. මම එක්තරා ලිපියක් ලිව්වා කාලකට ඉහත සුනිල් ශාන්තගේ බිරිඳත් ආරේ චන්ද්‍රසේන සංගීතවේදියාගේ බිරිඳත් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් පුදුම විදිහට අප කැපවුණු ඒ වගේම ඔහුට අකටයුත්තක් අසාධාරණයක් වුණාම ඒ වෙනුවෙන් පෙනී සිටින භාර්යාවන් දෙදෙනෙකු බව. ඔහු ලීලා සුනිල් ශාන්තත් ශ්‍රියානි චන්ද්‍රසේනත් තමන්ගේ සංගීතවේදී ස්වාමි පුරුෂයන් වෙනුවෙන් දැඩි සංවේගයකටපත් වුණා ඔවුන්ට යම් කෙනෙහිලිකම් සමාජය විසින් කෙරුණු අවස්ථාවල. සයානි චන්ද්‍රසේන මා සරසවිය පුවත්පතේ කතුකම කරද්දී විටින් විට ඇවිත් මෙවැනි අකටයුතුකම් පිළිබඳ දුක් ගැනවිලි ඉදිරිපත් කළා කියනවා. ඇය මට හිතුණා ඊටාම දැඩි ප්‍රතිභක්තියකින් යුක්ත කාන්තාවක් කියලා. ඒ වගේම මේ පන්තිය ගැන කියනකොට මට මතක් වෙනවා සංගීතවේදී ලයනල් අල්ගම ඔහු වයස 18 දී ගුරුවරයෙකු ලෙස චන්ද්‍රසේන මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා කියලා ඔහු කියලා තියෙනවා. ඒ වගේම ඔහුට චන්ද්‍රසේන මාස්ටර්ගෙන් ලැබුණු සංගීත දැනුම ඊටාම ප්‍රශංසාමුකයෙන් ඔහු සඳහන් කරනවා. යම් යම් යුගවල යම් යම් කලාකරුවන්ට ලැබෙන අවස්ථාවන් ඇතැම් විට වාග්යත් ඇතැම් විට අභාග්‍යයක් ගෙන් දෙනවා. චන්ද්‍රසේන මාස්ටර්ට චිත්‍රපට සංගීතයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අනුකාරක ගීත සිනමා නිර්මාණවලට දැඩි ලෙස බලපා තිබුණු චිත්‍ර සිංහල චිත්‍රපටයක සියලුම ගීත හින්දි අනුකාරක තනු වලට නිර්මාණය වන අවධියක මේ නිසා ඔහුට 1954 දී ලැබෙන අයිරාංගනී චිත්‍රපටය B.A.W. ජයමාන්නගේ එස්.එස්. වේදා ಭಾರತೀಯ සංගීත වේදිකා සමග තමයි ඔහුට සංගීතය සම්පාදනය කරන්නට වෙන්නේ. එහි ගීත 10ක් ඇතුළත් වුණා. ඒ ගීත 10ම අනුකාරක ගීත. ඒ නිසා එස්.එස්. වේදාටත් ආර්ය චන්ද්‍රසේනයන්ට සිද්ධ වෙන්නේ ඒ හින්දි තනුවලට සංගීතය සංයෝජන කරන්නට පමණයි. හැබැයි මහාචාර්ය සුනිල් ආරියරත්න සිය ගාන්ධර්ව අපදාන කෘතියේදී කිසියම් ගෞරවයක් චන්ද්‍රසේන මාස්ටර්ට ලබා දීලා තියෙනවා. ඒ තමයි සිංහල චිත්‍රපටයක පළවෙනි වතාවට සිංහල කවි ගායනයක් ඇතුළත් කරලා තියෙන්නේ අයිරාංගනී චිත්‍රපටයේ. රුක්මනී දේවී ගායනා කරන රසකිරි පොවා දැඩි කළ පෙම්බර අම්මා කියන කවි කිහිපය සමුදഘോഷ වෘත්තය විකෘති නොකර සංගීතවත් කොට රුක්මනී දේවී ලවා ගායනා කරවීමට චන්ද්‍රසේන මාස්ටර් උත්සුක වෙලා තියෙනවා. ඒ සමුද්‍රഘോഷ වෘත්තයෙන්ම එහි තනු නිර්මාණය කරපු නිසා එය එස්.එස්. වේදා නිර්මාණය කළ අයයි සිතන්නට කිසිදු සාධකයක් නැහැ. එය නියත වශයෙන්ම චන්ද්‍රසේන මාස්ටර්ගේ සංගීතයෙන් උපවත් වුණු කවි ගායනයක් හැටියටයි ඔහු පෙන්වා දෙන්නේ. මීළඟට අපි තෝරගන්නේ ඔහුට ස්වතන්ත්‍ර ගී නිර්මාණය කරන්නට ලැබිච්ච අවස්ථාවකදී චන්ද්‍රසේන මාස්ටර් නිර්මාණය කරපු ඉතාම ජනප්‍රිය ගීතයක්. ගීතය ගායනා කරන්නේ W ප්‍රේමරත්න. අහන්න මේ ගීතය ඔබට මතකද කියලා. මේ ගීතය නිර්මාණය වෙන්නේ 1972 දී. ඉහිලියගේ මුසපුව පුරා විහිදුම් පිය යුරුවලනෙලා විහිදුම් තනුවෙන් ජයත මුතා ඉඳි බින්දි පාමින් කියන කතා විහිලියගේ තුත පුව පුරා විහිදුණු කිය යුවලනලා විහිදුණු තලුවෙන් ජයත මුතා ඉනි රිඟි පාවින් කියන කතා Thank you. මතක වියතේ රසය දෙන මුදු මිනිතේ මිරිඟුවකි මනු ජීවිතේ විහිලියගේ තුන් සපුව පුරා විහිදුණු පිය යුවලනිරා විහිදුණු සම්මුවෙන් ජයතමුතා ඉඟි බිඟි පාමින් කියන කතා Thank you. එතනකින් දිහි වෙලා ගලන ගංගයයි විඳලා අපද සිටියට නම් වෙලා බෙදෙනු ඇත වී මංගුලා මිහිලියගේ සපු වතුරා මිහිදුනු පිය යුවල නිරා මිහිදුම් සල්ුවෙන් ජයතමුතා ඉඟි බිඟි පාමින් කියන කතා සුවඳකි දිවිය අපිටන කෙලියකි වරක සීනකි සොහනකි එතද අතවනි තවසකි විහිලියගේ සුසපුව පුරා විහිදුම් කිය යුරු යුවල නිරා විහිදුම් තලුවෙන් ජයත ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා විහිලියගේ මුසපුව පුරා විහිදුණු ගිය යුවල නිරා විහිදුම් සල්ලුවෙන් ජයත මුතා ඉඟි බිඟි පාමින් කියන කතා ඒ ගීතයේ පදමාලාව කරුණාරත්න අබේසේකරගේ චන්සෙන් මාස්ටර්ගේ සංගීතය ගැන කතා කරනකොට ඔහු නූතන පරපුරේ ගායක ගායිකාවන්ටත් නූතන පරපුරේ ගීත රචකයින්ගේ නිර්මාණවලට සම්නිර්මාණය කරන්නට අවස්ථාව ලබාගත් සංගීතවේදියෙක්. ඊටම ජනප්‍රිය ගීතයක් තියෙනවා සෙව්වන් දියකට පෙම්බැන්දා. මේ ගීතය රචනා කරන්නේ නවපරපුරේ ගීත රචකයෙකු වන සමන් චන්ද්‍රනාත් වීරසිංහ. මේ ගීතය එදා මෙදා තුර ඉතාම ජනප්‍රිය ගීතයක් ගායනා කරන්නේ පුන්සිරි සොයිසා. සෙව්වන් දියකට බැඳා ආශා දහසක් රස වින්දා නතුවක කඩු මත පටුක බව දැනි දෙවත පාරයි වේදනා සෙව්වන් දියකට බැඳා ආශා දහසක් රස වින්දා නටුවක් කටු මත පටුක බව දැනි හදවත පාරයි වේදනා දහසක් මල් මට ඉනහෙනවා මටම නොතේරෙන කරුණක් වේ දෙවන් දියටම හිත යනවා දෙවන් දියකට පෙම් බඳා ආශා දහසක් රස වින්දා නතුවක කටු මත වටුක බව දැන අදවත පාරයි වේදනා ලක්ෂණ දුකට පෙනේ සුවඳක් නැහැයට ලං වෙනවා නමුතු කටුවක සමතු වේ එවන් දිය හිත රිදවනවා එවන් දියකට දෙම් බැඳා දහසක් රස වින්දා නටුවක කටු මත අටුක බව දැයි අදවත පාරයි වේදනා දෙවන් දියකට බැඳා ආශා දහසක් රස වින්දා කටුවක් කටු මත කටුක බව දැනේ ජවත පාරයි වේදනෝ චන්සේන මාස්ටර්ට ධම්දාස වල්පොල රුක්මනී දේවි වැනි ගායක ගායිකාවන්ගේ වෙළඳ තැති රාශියකට සංගීතය සංයෝජනය කරන්නට සිදු වුණා. අද අඬනවා හිමියනි යසෝදරා දුස්මන්තා හෝ කිමදෝ වැනි ජනප්‍රිය පෙරඳ තැටි වලට ගායනා කරපු ගීතවලට සංගීත සංයෝජනය කළේ සංසේන මාස්ටර්. සංසේන මාස්ටර්ගේ හැකියාව ගැන කියන ඩී.එම්. කොළඹගේ ලංකා ගුවන්විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා. එවක ගුවන්විදුලියේ වාදක මණ්ඩලයක් තිබුණේ නැහැ. මේ නිසා සිරියයාගේ ළමා තීරයට සංගීතය නිර්මාණය කරනකොට චන්ද්‍රසේන මාස්ටර් වාදක භාණ්ඩ රාශියක් අරගෙන ඇවිල්ලා මැන්ඩලීනය සර්පිනාව, තබ්ලාව, ගිටාරය වගේ වාදක වාහනට සියල්ලම වාදනය කරමින් ළමා පිටියට සංගීතය සම්පාදනය කරේ කියලා ඩීඑම් කොළඹගේ සූරීන් සඳහන් කරලා තියෙනවා. ඔහු ගුවන්විදුලි වාදක මණ්ඩලයේදී ඊටාම කරුණ රසායන සමූහ වාදන රාශියක් ඉදිරිපත් කළ බව තේවිස් ගුරුගේ සූරීන් සඳහන් කරලා තියෙනවා. ඒවා ඇතම් මේ සමූහ වාදන සංගීත සම්දනි වැනි විචිත්‍ර නිර්මාණ බවත් ඔහු සඳහන් කරනවා. මේින් අපට පේනවා චන්ස්වේන මාස්ටර් වුණතරම් අපූර්ව සංගීත නිර්මාපකයෙක්ද ඒ වගේම අපූර්ව සංගීත අධ්‍යක්ෂකවරයෙක්ද කියලා. සංගීතායතනෙන් චන්සේන සංගීතායතනෙන් නිර්මාණය වුණු කලාකරුවන් අතර ධර්මදාස වල්පොලත් ඊටාම විශිෂ්ට ගායකයෙක්. ධර්මදාස වල්පොල නිතරම කිව්වේ ඔහු නිර්මාණය වුණේ චන්දසේන සංගීත ආයතනයෙන් කියලා. අදත් විශිෂ්ට ගායකයෙකු හැටියට પરම්පරා ගණනාවක් පිළිගන්නා ආචාර්ය වික්ටර් රත්නායක චන්දසේන මාස්ටර්ගේ වෙළඳ තැටි වලට ගීත ගායනා කරපු ගායකයෙක්. මේ වර්ෂදාන අවසානයේ අපි අද තෝරගන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. මේ මුල් අවධියේදී ඔහුට දොරට වඩින්නට උදව් කරපු චන්දසේන මාස්ටර්ගේ සංගීතයට ගායනා කරපු මොහින් ගුලා වෙලා කියන ගීතයෙන් මේ ගීතය පද රචනා කළේ සුප්‍රකට ගීත රචක සිවිල්ලේ සීලවිමල. අද අපි ආරේ චන්ද්‍රසේන සංගීතඥයා පිළිබඳ ජනරන්ජන ගී වර්ෂිතාණන් කතිකාවට ලක් කළේ එතුමා අභාව ප්‍රාප්ත වුණේ 1980 මාර්තු 5 වෙනිදා. එනිසා අපේ ගීත වංශ කතාවට එක්තරා පරිච්ඡේදයක් එකතු කළ ආරේ චන්දසේන සංගීතවේදියා මෙසේ සිහිපත් කිරීම අපේ යුතුයකමක් හැටියට අපි සැලකනවා. මෝහෙනින් මුලා වෙලා මානින් උදම් වෙලා සංහාව ක්‍රෝධ දේශ පාරි කොහෙද මේ රන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බබලේ එය රැකීම අප උරුමේ කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් කතුරු වී උගුල් අදින්නා යයි දියවි බොරුවෙන් රට පිරිහේ සතරන් කෙන්දියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බබලේ එය රැකීම අප උරුමේ හරි උගතා මා හරි జగතා සිතනා මිනිහා මෝඩෙති අනුන් හෙලන්නට වලක් කපන්නා එහි තුල වැටිලා මිය යන්න කලදේ පලදේ දෙලසේ රන් කෙන්දියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බබලේ එය රැකීම අප උරුමේ ආනන්දේ මුසු රසාලිත් කීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ රසාලිත් කීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරකරත්න කුරුවිට බණ්ඩාර ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ යම්පත්